සත්‍යවේක්ෂා දේශනා මාලාවේ 34 වෙනි සතියේ අවසාන දේශනාව ලෙසින් අද ඉරිදා දවසේ අභිධර්ම දේශනාව ඔබ වෙත ගෙනෙනටයි මෙලෙස අප සූදානම් වන්නේ. සුපුරුදු ලෙසම අද දවසේදීත් මේ අභිධර්ම දේශනාව පැවැත්වීමට අප සැමදෙනා කෙරේ මෙත්සිතින් ධර්ම සභාවට වැඩමව අවදාළ අවසරයි පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාදුනාද නංවා පිළිගනිමු.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 හොඳයි. යම් ආකාරයකින් අපි යම් ධර්මයක් හදාරනවා නම් පින්වත්නි, ඒ ධර්මයේ හැදෑරීම තුළ අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපේ ජීවිතයේ ධර්මය එක රාශී කරගන්න. අනිවාර්යයෙන්ම අපේ ජීවිතයේ ධර්මය එකතු කරගන්න ඕනේ. ඉතින් අපේ ජීවිතය ගැන සංසන්දනය කරමින් තමයි අපි හැම වෙලෙම ඒ ධර්මය අපිට යොදන්න ඕනේ. අපේ ජීවිතයේ කොතෙන්ටද මේක ගැලපෙන්නේ කියලා යොදා ගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අපිව අවබෝධ කරගන්න, තමන්ව අවබෝධ කරගන්න කියලා. එතකොට මාව අවබෝධ කරගන්න යන ගමනේදී අපිට අනිවාර්යයෙන්ම ඉගෙනගත්ත ධර්මය මගේ ජීවිතයත් එක්ක සම්බන්ධ කරගන්න ඕනේ. එහෙම සම්බන්ධ කරගත්තොත් විතරයි අභිධර්මයේ රසවත් වෙන්නේ. ඉතින් අද දවසේ අභිධර්මයේ පාඩම කතා කරන දවසක්. ඉතින් මේකෙදි අපි කතා කරපු දේවල් පිළිබඳ ඉතා කෙටියෙන් හැමදාම මතක් කරනවා. ඒ මොකද ඉතා කෙටියෙන් මතක් කරන්නේ කෙනෙකුට එතකොට දැන් වුණත් අභිධර්ම පාඩමට ඇතුල් වෙන්න පුළුවන් පොතක් පතක් ගත්තාම ඒ කාරණා ටික එකතු කරගන්න පුළුවන් අපි හිතන මහා භයානක දෙයක් නෙවෙයි අභිධර්මය කියලා කියන්නේ මේකට අපි එකතු වෙන්න ඕනේ අපේ මුළු ජීවිතේම තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් තියෙන මුළු ජීවිතේ මුළු ලෝකෙම අරන් කොටස් හතරකට බෙදලා තියෙනවා අධ්‍යයනය කිරීමේ පහසු වශයෙන් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයේ තියෙන ආකාරයට මොනවද මේ කොටස් හතර චිත්ත චෛතසික රූප නිබ්බාන එතකොට රූප විභාගය ගැන අපි තාම කතා කරේ නැහැ එතකොට නිර්වාණ සාන්තිය පිළිබඳවත් අපි වෙනම සාකච්ඡා කරනවා පසු කාලිනව දැනට කතා කරමින් ඉන්නේ චිත්තචෛතසිකයන් පිළිබඳව ඒ ටික තමයි තේරුම් ගන්න අමාරු ටික. චිත්තචෛතසිකයන් කියවම සිත කියලා කියන්නේ අපිට දැනෙන චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, කාය ජීවා විඤ්ඤාණ වශයෙන් තියෙන දැනීම්. ඒ සිත් උපදින්නේ කොහෙද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනසේ. එතකොට රූපයේ පෙනීමේ දැනීම මාත්‍රය, ඇසීමේ දැනීම මාත්‍රය, ශබ්දයේ එන්න ඒවට කියනවා සිත කියලා. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී වශයෙන්. එතකොට සිත් ඔක්කොම හැදෙන්න සිත නොවන සිතට අන්න ඒ ක්‍රියාවන් වගේ සිද්ධ වෙනවා. සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම නැති වෙලා සිතත් එක්කම සිත උපදින තැනම උපදිලා සිත ගන්න අරමුණම ගන්න අන්න ඒ ක්‍රියාවන් වගේක් තියෙනවා ඒවට කියනවා චෛතසික කියලා. එතකොට චිත්ත චෛතසික කියලා කියන්නේ අපේ මේ ජීවිතේම තියෙන අපේ සිතේම තියෙන කොටස් වර්ගයක්. අපිට නොයෙකුත් සිත් පහළ වෙනවා. අන්න ඒ පහළ වෙන සිත් අපි කොහොම හරි කරලා අවබෝධ කරගන්න ඕනේ අපේ ක්‍රියාකාරීත්වය. එහෙම වුණොත් අපිට පුළුවන් වෙයි අපේ ජීවිතය අවබෝධ කරගන්න මේක අපේ ජීවිතේටම අදාළ දෙයක්. ඒකයි කිව්වේ මේවා අපි කොහොම හරි කරලා අපේ ජීවිතයට අදාළ කරගන්න එකතු කරගන්න කියලා. දැන් අපි කෙටියෙන් මතක් කරනවා මම වේගෙන් වේගෙන් මේ ටික මතක් කරනවා. සිත කියලා කියන්නේ හරියට නිකන් හොද්දක රසයක් නම් ඒකේ ඒ රසය හැදෙන්න එකතු කරපු දේවල් ටික හරියට නිකන් චෛතසික වගේ. එතකොට ඒ එකතු කරපු දේවල් අනුව රසය වෙනස් වෙනවා. ඒ වගේ චෛතසිකයන්ගේ එකතුවකින් තමයි සිතක් සකස් වෙන්නේ. බොහෝ චෛතසිකයන්ගේ එකතුවකින් තමයි සිතක් සකස් වෙන්නේ. එතකොට මේ චෛතසිකයන් එකතු වෙන එකතු වෙන ආකාරය අනුව ඒ හිත වෙනස් වෙනවා. එතකොට ඒ අපේ ක්‍රියාකාරීත්වය. එතකොට මෙන්න මේ චිත්තචෛතසිකයන්ගේ එකතු වීම පිළිබඳව දැන ගැනීම තමයි අපි මූලික වශයෙන් අභිධර්මයේදී කරන්නේ. සිත් ඔක්කොම 121ක් තියෙනවා, චෛතසික ඔක්කොම 52ක් තියෙනවා. එතකොට ඒ ඒ සිත් හැදෙන්න සමහර චෛතසිකයන් එකතු වෙලා තියෙනවා. ඒක චෛතසිකයක් ගත්තාම ඒ හිත හැම සිතකටම යන්නේත් එකම සිද්ධියක් මේ. අපි ඔකට කියන උදාහරණය තමයි ළමයි වගේක් ඉන්න ඉස්කෝලේක සමිති වගේක් තියෙන ඉස්කෝලේ. හැම සමිතියක්ම හැදලා තියෙන්නේ ළමයින්ගේ එකතුවකින්. නේද? එතකොට මේ ළමයාගේ එකතුවකින් නම් මේ සමිතිය හැදිලා තියෙන්නේ දැන් දක්ෂ ගුරුවරයෙකුට කියන්න පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ සමිතිය මේ ළමයි ටික ඉන්නවා කියලා. මේ සමිතිය මෙන්න මේ ළමයි ටික තමයි ඉන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි එක ළමයෙක් ගත්තාම එයා කොයි කොයි සමිතියේද? සමිති කීපයකින් මේ ළමයා මේ සමිතියේ තියෙනවා මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? එකම සිද්ධිය නේද මේ දෙපැත්තකට කියන්නේ. ඒ වගේ චිත්ත චෛතසිකයන් ගැන අපි ඉගෙනගෙන මොකද කරන්න ඕනේ? ඒවා එක චෛතසිකයක් ගත්තම කොයි කොයි සිත්වලද යෙදෙන්නේ කියලා කියන්නත් පුළුවන් වෙන්න ඕනේ. එක සිතක් ගත්තොත් ඒ සිතේ යෙදෙන චෛතසික ගාන මෙච්චරයි කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒවට නීති තියෙනවා. මේ ඒ ඒ චිත්ත චෛතසික දැනගත්තම නීති තියෙනවා. ඒවට කියනවා සංප්‍රයෝග ණය, සංයෝග ණය කියලා. අන්න ඒ ටික අපි ඉගෙනගෙන ඉවරයි මේ වෙනකොට. ඉතින් දැන් ඔන්න සාරාංශයක් දන්නවා. එහෙනම් එක සිතක් ගත්තාම ඒ සිතේ යෙදෙන චෛතසික ප්‍රමාණය කොච්චරද කියලා දැනගන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. එක චෛතසිකයක් ගත්තාම ඒක කොයි කොයි සිත්වල යෙදෙනවද? එකම සිද්ධිය දෙආකාරයකින් දැනගන්න ඕනේ. ඉතින් ඒ ටික දැනගත්තට පස්සේ ඒ ටික කතා කරලා ඒ නීති ටිකත් කතා කරලා ඉවරයි මේ වෙනකොට. ඉතින් ඒ ටික දැනට උනත් පොතක් හොයාගත්තොත් දැන් දන්නවා අපි මොකද්ද මේ කරන්නේ කියලා. නේද? ඇයි මේක කරන්නේ කියලා. එතකොට අපි හොඳට දන්නවා අපේ හිතේ ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනයක් තියෙනවා මේකයි වෙන්නේ මේකයි වෙන්නේ කියලා ඒකත් එක්ක ත්‍රිලක්ෂණ අවබෝධයකුත් එනවා. ඊට පස්සේ ඒකෙන් පස්සේ අපි ආවා ප්‍රකීර්ණක සංග්‍රහ විභාගය කියලා එකට. ඒ කියන්නේ ප්‍රකීර්ණක සංග්‍රහය කියලා කියන්නේ මෙතෙන්දි ගත්තේ කොහොමද? සිතක් ගත්තහම ආරම්මන විජාන ලක්ෂණය. ඒක කියන්නේ අරමුණු දැන ගැනීම විතරයි සිතේ සිතෙන් කරන දේ. එතකොට කෘත්‍යයන් වශයෙන් ගත්තහම අන්න ඒ සිතෙන් කරන ආරමුණු දැන ගැනීම කියන එක ගත්තහම අනිත් චෛතසික වලිනුත් එක එක එක එක කෘත්‍යයන් සිද්ධ කරනවා. ඒ චෛතසික 52ම එක එක කෘත්‍යයන් කරනවා විදිහට අරගෙන සිත කියන්නේ එකක් අරමුණ දැන ගැනීමේ කෘත්‍ය විතරක් කරනවා කියන එක අරගත්තාම නාම කොටසේ 53ක් තියෙනවා. අන්න ඒ 53ක් වූ නාම ධර්මයන් කියලා සඳහන් කරනවා. ඒවට. සිත එකක් කොට අරගෙන සිත 120කම ලක්ෂණ වශයෙන් ඒ කියන්නේ කෘත්‍ය වශයෙන් එකක්. මොකද කෘත්‍ය අරමුණ දැනීම. අරමුණ දැනීම කියලා එකක් විදිහට අරගෙන ඉතිරි චෛසික 52ම එක තෙපනස් ධර්මයෝ කියලා අපි සාකච්ඡා කරා. මෙන්න මේ තෙපනස් ධර්මයන්ගේ එක එක එක එක ભેදයන් එක එක එක එක ભેදයන් හය ආකාරයකින් බෙදලා දක්වන කොටසට කියන ප්‍රකීර්ණක සංග්‍රහය කියලා. දැන් උදාහරණයක් විදිහට අපි වේදනා ભેදය දැක්වුවා වේදනා ભેදය ගැන කතා කරා. දැන් එතකොට අපිට හොඳට තේරෙනවා මේ සිත් 121 ේම වේදනාවන් හැදෙනවා. හරිද? එතකොට සිත් 121ේම වේදනාවන් ඇති වෙනකොට ඇයි වේදනාව කියන්නේ සර්වචිත්ත සාධාරණ චෛතසිකය. හැබැයි ඒ ඒ සිතේ මේ වේදනාව වේදනකොට සමහරලාට සුඛ වේදනා, සමහරලාට දුක්ඛ වේදනා, සමහරලාට අදුක්ඛ සුඛ වේදනා. ආය වේදනාව කොටස් පහකට බෙදුවා. සුඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය සහ උපේක්ඛේන්ද්‍රිය කියලා. ඒ පහ කොහොමද මේ සිත්වල යෙදෙන්නේ කියලා අපි බලුවා. හරි ඒ පහ කොහොමද මේ සිතේ යෙදෙන්නේ කුමක්ද මේ සිතේ යෙදෙන්නේ කුමක්ද කියලා. උදාහරණයක් විදිහට සුකේන්ද්‍රිය කියන එක යෙදෙන්නේ එක සිතක විතරයි සුඛ සහගත කාය විඥානේ විතරයි. හරිද? අන්න ඒ විදිහට අපි මේක අරගෙන බෙදා බැලුවා. බෙදා බලනකොට අපිට තේරෙනවා මේෙන් වේදනා ටික හැදෙන හැටි කියලා. මෙන්න වේදනා ටික හැදෙන හැටි කියලා. එතකොට අන්න ඒ වේදනා ටික හැදෙන හැටි තේරුම් ගත්තට පස්සේ අපිට තේරෙනවා මේ ටික තමයි වේදනා ස්කන්ධය කියලා කියන්නේ. මේ ටික තමයි වේදනා ස්කන්ධය කියන්නේ කියලා හොඳට තේරෙනවා. ඒක තමයි මේ සිතත් චෛතසිකයනොත් අතර තියෙන සම්බන්ධය හොඳට එනවා මේ ප්‍රකීර්ණක සංග්‍රහයේදී හොඳට තේරෙනවා. ඊට පස්සේ අපි ගිය සතියේ අපි सिद्ध කරා හේතු ભેදය පිළිබඳව මේ 52 ධර්මයන්ගේ අද අපි කතා කරනවා කෘත්‍ය බෙහෙදයන් පිළිබඳව මේ 53 ධර්මයන්ගේ. හරිද? 53 ධර්මයන් කියලා කියන්නේ චෛතසික 52යි සිතයි. චෛතසික 52යි සිතයි. එහෙමනම් අද අපි සාකච්ඡා කරන්නේ ඒ වගේ කෘත්‍යයන් පිළිබඳව. එතකොට ඒ කියන්නේ චිත්තචෛතසික ධර්මයන් බෙදා වෙන්කර බෙදා දක්වන කෘත්‍ය කෘත්‍ය වශයෙන් හැම සිතක්ම හැම චෛතසිකයක්ම වෙන් වෙන් වෙච්ච කෘත්‍යයන් කෘත්‍යයන් කියන්නේ කාර්යයන් නේද? එහෙම කාර්යයන් ඇති ධර්මය. එතකොට කිසියම් කාර්යයක් කෙරෙන්නේ නැති, කෘත්‍යයක් සිද්ධ වෙන්නේ නැති එකදු සිතක් හෝ චෛතසිකයක් නැහැ. හැම සිතකින්ම හැම චෛතසිකයෙම මොකක් හරි කාරණාවක් සිද්ධ වෙනවා අපේ ජීවිතේ අපි ගෙවනකොට අපි දන්නේ නැති වුණාට අපේ සිත ඒ වගේ වැඩ වැඩ වගේ කර කර ඉන්න එකක් ඒක. හරිද? එක එක එක එක පැත්තෙන් එක එක එක එක දේවල් සකස් කරන වැඩ පිළිවෙලක් ඒක ඇතුලේ තියෙනවා. එතකොට මේ කෘත්‍යයන් ගාන ගත්තොත් එහෙම ප්‍රධාන කෘත්‍යයන් වශයෙන් ගත්තොත් එහෙම 14කට බෙදෙනවා. හරිද? එතකොට කෘත්‍ය සංග්‍රහය අපිට ඉගෙන ගන්න තියෙනවා කාරණා 14ක්. හරිද? අන්න ඒ 14 සමහර සිත් එකම කෘත්‍යයක් කරන්නේ සමහර සිත් කෘත්‍ය දෙක තුනක් හතර පහක් බැගින් කරන සිත් තියෙනවා. හරිද? ඒ සිතෙන්ම නොයෙකුත් කෘත්‍යයන් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. හැබැයි සමහර සිත් කරන්නේ එක කෘත්‍යයක් ඉතින් සමහර සිත් තියෙන එකම කෘත්‍යය කරන්නේ. ඉතින් එහෙම එහෙම ભેදයක් තියෙනවා. මේක දැනගත්තාම අපිට මේ කෘත්‍ය සංග්‍රහයේදී ඒ ඒ සිත් වලින් වෙන කෘත්‍ය දැන ගැනීම හරියම වටිනවා. අපේ ජීවිතයේ ජීවිත තේරුම් ගැනීම සඳහා. එතකොට ඒ විතරක් නෙවෙයි භාවනා කරන කෙනෙක් විදිහට මේවා දැනගත්තාම අපිට අපේ සිත අපිටම හදාගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. පාටිසන්ධි කෘත්‍ය ඒ වගේම ආවර්ජන දස්සන, සවන, සායන, ගායන, පූසන, සම්පටිච්ඡන, සම්තිර්ණ, වොට්ටපන, ජවන, තදාරම්මන, චුති කියන ටික තමයි ඔය 14 වෙන්නේ අපි එකින් එක කතා කරනකොට අපිට ලියා ගන්න පුළුවන්. පළවෙනි එකෙන් අපි පළවෙනි එකම ආරම්භ කරමු පටිසන්ධි කෘත්‍ය સિદ્ધ කරන සිතක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ප්‍රතිසන්ධිය ඇති කරන කෘත්‍ය સિદ્ધ කරන සිතක් තියෙනවා. හරිද? එතකොට මොකක්ද මේ ප්‍රතිසන්දේ ඇති කරන කෘත්‍ය ඇති කරන සිතක් කියලා කියන්නේ මොකක්ද මේ ප්‍රතිසන්දේ කියලා කියන්නේ? අපි දන්නවා පින්නන්නේ අතීත වර්තමාන භව දෙක භවය හෝ වර්තමාන අනාගත භවය ගලපන සම්බන්ධ කරන වැඩපිළිවෙලක් තියෙනවද නැද්ද? නේ? දැන් මේ මේ ශරීරය ආශ්‍රය කරගෙන අපිට සිත් 15 වෙගෙන 15 වෙගෙන 15 වෙගෙන යනවා. හරි? ඊට පස්සේ මේකේ ජීවත් වෙන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? මේකෙන් ඔව් අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද? මේකෙන් අයින් වෙලා මෙහෙම ගිහිල්ලා නේද? හත් දවසේ දානෙත් බලාගෙන ඉඳලා නේද? ඈ දවස් හතේ දානෙන් පස්සේ යනවා කියලා ඔය වගේ කෝලං එකක් හිතේ හදාගෙන තියෙනවා. එහෙම එකක් වෙන්නේ නෑ. නේද? ඉන්ද්‍රියක් නැතුව සිතකින් ආප හිතන්නක පොඩ්ඩක් නිකන් සරලව මොකක් අයින් කරගත්ත එක. අපේ මිනිස්සුන්ගේ එහෙම මතයක් තියෙනවා. නේද? හත් දහය දාන දෙනකම් වටේ කර කර ඉන්නවා බලාගෙන ඉන්නවා කියලා අදහසක් තියෙනවා නේද? පිස්සු ගතියක් ඒක. මට නිකන් කියන්නකෝ ඇහැක් නැතුව බලන්න පුළුවන්ද? ඇහැක් නැතුව බලන්න පුළුවන්ද? පුළුවන් නම් ඇස් දෙක පියාගෙන බලන්නකො මොන හරි. එහෙනම් මේ ලෝකයේ තියෙන එක න්‍යායක් තමයි චක්කු විඥානය පහළ වුණේ නැත්තම් දැකීමක් කියන එකක් වෙන්නේ නැහැ. නේද? එහෙනම් මැරිච්ච කෙනාට රැහත් වෙනවද? මැරිච්ච කෙනාගේ හිත පාවෙනවා කියන්නේ හිත රැහැ තියනවාද? එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕන දැනුත්. දැනුත් පුළුවන් වෙන්න මෙතන ඉඳගෙන මනස යවලා අතන මොනවද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. නේද? මං කියන්න ඕන අනේ මට හරි මහන්සි මේ ශරීරය අරගෙන යන්න බෑ. කාය හොඳටම රිදෙන මම්මගේ හිතට කියනවා ඔහෙ යනවාකෝ. ගිහිල්ලා මේ <laughs> ගිහිල්ලා අතන මොනවද වෙන්නේ කියලා බලාගෙන එනවා. හොඳ දෙයක් වෙනවා නම් මං එන්නම්. නේද? අන්න ඒ වගේ මැරිච්ච කෙනෙකුට එහෙම එකක් කරන්න බෑ. ඒ කියන්නේ එතනින්ම ඒක නිෂ්ප්‍රභ වෙනවා. එතකොට මේ ප්‍රතිසන්දිය කියලා කියන්නේ මොකද්ද කියලා බලමු. යම් කිසි සත්‍යයක් කියලා අපි ගන්නේ මේ චිත්ත පරම්පරාවක් හෝ නාම රූප පරම්පරාවක්. හරිද? එතකොට චිත්ත පරම්පරාව කියලා කියන්නේ පින්නත් මේ අපිට මේක හරි ලස්සන ක්‍රමවේදයක් තියෙනවා මේකේ බලන්න මේ මෑත අතීතයේ හෝ ඈත අතීතයේ තදින්ම දැනිච්ච දේවල් නැවත නැවත නැවත මතක් වෙනවද නැද්ද? නේද? ඇහැ ගණනාසය දිව ශරීරය හංගගෙන කොහෙට හරි වෙලා හිටියත් මගේ හිත ඒව මතක් කරමින් මතක් කරමින් යනවා. දැන් අපි එක්කෙනෙක් ගත්තොත් එයාට අදාළ චිත්ත අතීත චිත්ත පරම්පරාවක් තියෙනවා. ඒකෙන් තමයි එයාට අලුත් සිතුවිලි එන්නේ. දැන් අපි අම්මා කියනකොට එක එක්කෙනාට එක එක්කෙනාට මතක් වෙන්නේ තමන්ගේ <coughs> තමන්ගේ අම්මව. ඇයි ඒ? එයා හඳුනගෙන තියෙන්නේ අතීතයේදී මේ තමයි අම්මා කියලා. හරි? කවදාකවත් අපි කාපු නැති පළතුරක් ගෙනලා කවුරු හරි පෙන්නුවොත් ඒකේ රස මතක් වෙනවද අපිට? මේක හොඳ පළතුරක් කියලා පෙන්නනවා. කාගේවත් හිතට ඒක එන්නේ නැහැ. කාපු අයට කාපු කෙනෙක් ඉන්නවනම් එයාට කියනවා. ඇයි ඒ? එයාගේ චිත්ත පරම්පරාවේ ඇති වෙලා නැති වෙලා කියන සිත්වල ඒ රසය හඳුනගෙන තියෙනවා ඊට කලින්. නේද? එහෙනම් එක එක කෙනාට එක එක කෙනාට අදාළව ඇති වෙලා නැති වෙලා ගිය අතීත සිත් පරම්පරා අතීත සිතුවිලි තියනවද නැද්ද? නේද? එක එක කෙනාට අදාළයි ඒක. එක එක කෙනාට අදාළයි. ඒ ඒ කෙනාට සිතුවිලි එන්නේ ඒ ඒවා හේතු වෙලා එකතු වෙලා. හරි? ඒකයි කෙනෙකුට තරහකාරයෙක් ඉන්නකොට කෙනෙකුට නේද? කෙනෙකුට එක්කෙනෙක් එක්කෙනෙක්ගේ තරහකාරයෙක් වෙනකොට තව කෙනෙකුට එයාව බොහොම ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් අපි කවදාකවත් ආශ්‍රය කරලා නැති කෙනෙක් කවදාකවත් ආශ්‍රය කරලා නැති කෙනෙක් මැරුණා කියලා අපිට චුට්ටක්වත් එයාගෙන අතීත මතකයන් ඇවිල්ලා දුකක් ඇති වෙලා එහෙම මොකක්වත් වෙන්නේ නැහැ. නේද? හැබැයි ඊට පස්සේ අපි ආව අපි ඊට මරෙන්න කලින් අපි ආව ආශ්‍රය කරන්න පටන් ගන්නවා කියනකොට බොහොම ළඟින් ආශ්‍රය කරන ඉතින් ඒකුත් සිද්ධි වෙනවා කතා බහ කරනවා තෑගි බොහෝ මාරු කර ගන්නවා උදව් උපකාර කර ගන්නවා බොහොම ලෙන්ගතුව කටයුතු කරනවා. ඒ හැම වෙලෙම සිත් පහළ වෙනවා. නේද? කේසි පහල වෙලා පහලලා දැන් මොකද වෙන්නේ හදිස්සි මරනවා. ආර පරණේව කොහොම මතක් වෙන්න පටන් නේද? අන්න ඒ මතක් වෙන්න හේතුනේ අර ඇති වෙලා නැති වෙලා ගිය සිත් ටික. අන්න ඒකයි කියන්නේ අපි එකිනා එකිනාගේ එකිනා වෙනස් කියන්නේ ඒකද නැද්ද? ඔන්න ඔය නැවත ඇති වෙන සිත් ඇති වෙන ඔන්න ඔය પરම්පරාව හින්දා අපි එන්නේ ඒක ආත්මය කියලා ගන්නවා වරද්දගෙන. හරි? ඒක කොහෙවත් තැම්පත් වෙලා තියෙන ඒවා නෙවෙයි ඒවා නැවත අතීතයේ හේතු වෙලා සකස් වෙන ඒවා. ඉතින් ඔන්න ඔය ඔන්න ඔකට කියනවා චිත්ත පරම්පරාව කියලා. එතකොට බොහෝ කාලයක අනාදිමත් කාලයක ඉඳලා මේ චිත්ත පරම්පරාව කැඩෙන්නේ හරි? කයවල් බිඳිලා යනවා. හරිද? මේ චිත්ත පරම්පරාව භවයෙන් භවයට භවයෙන් භවයේ භවයෙන් භවයේ නැවත හටගමින් යනවා. මේක මෙහෙම කරලා අරගෙන යන කෙනෙක් නැහැ. මෙතන මේ කයේ මේක බිඳෙනකොට ඒක හේතු වෙලා එකතු වෙලා ඊට සුදුසු තැනක හට ගන්නවා. මෙතනින් අයින් වෙනකොට අරහේ හට ගන්නවා. හරියට කොයි වගේද? අපි පිරිච්ච වතුර බේසමක් තියෙනවා මෙතනින් මෙතනින් අත දානවා කියන්නකො. එහෙනම් අත දාපු තැනින්ම දිහිරෙන්නේ වතුර. නෑ මෙහෙන් අත දානකොට හරි හරියට නිකන් සම්ප්‍රේෂණාගාරයක් තියෙනවා කියලා හිතන්නකො. හරි සද්දය. සද්ද සම්ප්‍රේෂණාගාරයක් තියෙනවා. ඉතින් එතනින් ඒ මයික් එකෙන් සද්ද කියනවා. නේද? සජීව වැඩසටහන කියන්නේ. එතකොට යම් කිසි ශක්තියක් නේ යන්නේ ශබ්ද තරංගයක් කියලා නේද? ගුවන් විදුලි තරංගයක් නේ යන්නේ ශබ්ද යනවද? නෑ. මෙතනින් ශබ්දේ විකාශනය වෙනවා. ඒ වෙනුවට මොකද වෙන්නේ? මේක හේතු වෙලා තව තැනක එක හට ගන්නවා. අන්න ඒ වගේ මෙතනින් මේක චුත වෙනවා. ඒ චුතිය හේතු වෙලා කොහේ හරි තැනක ප්‍රතිසන්දයක් පටන් ගන්න. ඒකට සුදුසු තැනක ඒකට හේතුව වෙන්නේ පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනෙන්ජාභි සංස්කාරයන්. හරිද? එතකොට පෙර භවයේ ඉඳලා මෙහි ඒක හටගත්තෙත් මේ භවය ඉවරලා අනාගත භවය හටගන්නේ අන්න ඒ වගේ අය ඒ ඒහෙම හටගනිමින් භව දෙකක් අතර කිසිදු අන්තරයක් නැති වෙන විදිහට සිත් පිරෙමින් සිත් දෙකක් අතර ඉඩක් තියෙන්නේ නැති වෙනද බොහෝ කාලෙක ඉඳන් අපේ සිත් එනවා. ඔය තිරිසන් සත්තුන්ගෙත් එහෙමයි. එයා හරකෙක් වෙලා ඉපදුනා. ඉතින් එයාට සිතුවිලි එනවා බොහෝ සිතුවිලි. භාෂාවක් නැහැ. ඒ වුණාට සිතුවිලි තියෙනවා. හැඟීම් තියෙනවා. එක දිගට එක දිගට එක දිගට එක දිගට එක දිගට ඒවා තියෙනවා. හරිද? ඒක ඒක තමයි යාරත්තර පැටිය දැක්කට පස්සේ ආසාවක් උපදින්න හේතු වෙන්නේ පුරාණ තණ්හාව. හරි? ඒ තණ්හාවෙන්ද ආසාව උපදිනාට පස්සේ ඒ ආසාව හේතු වෙනවා තවත් ආසාවකට නේද? තවත් හරි. එයත් පැටියට ඇලෙනවා අන්තිමට. ඉතින් අන්න එහෙම ඉපදෙමින් නිරුද්ධ වෙමින් එකිනෙකට සම්බන්ධ වෙලා සසර එක දිගට පවත්වාගෙන යන ශක්තියක් තමයි මේ චිත්ත පරම්පරාව එහෙම එහෙම එක දිගට යන එකක්. එතකොට බොහෝ සිත් ප්‍රමාණයක් මේ කෝටි ගණන් ලක්ෂ ගණන් සිත් පහළ වෙනවා අපේ එක කෙටි වෙලාවක් ඇතුළත එක සිතකින් දැන් මම එක එක සිතකින් අනිත් සිතේ කෘත්‍ය කරන්න උදව් කරනවා ඒ සිතෙන් අනිත් ළඟේ කෘත්‍ය කරන්න උදව් කරනවා මේ වගේ නොයේක් ක්‍රියාවන් සිද්ධ වෙනවා අපි නොයේකුත් කර්මයන් සිද්ධ කරගන්නවා එහෙම කර්මයන් සිද්ධ කරගනිමින් ඉඳලා මරණය කියන දේ එනකොට ආයුෂයේ ශක්තිය පිරිහීම යාමෙන් අපි මරනවා මරණය සිද්ධ වෙනවා මේ මරණය සිද්ධ වෙනකොට ඒ මරණය සිද්ධ වෙන වෙලාව වෙනකොට අවිද්‍යාව තෘෂ්ණාව ආදී හිඳිලා නැත්තම් හරිද? තෘෂ්ණා අවිද්‍යාව ආදිය අඩු වෙලා නැත්තම් අවිද්‍යාව විද්‍යාව බවට පත් වෙලා ඇත්ත අවබෝධ වෙලා නම් තෘෂ්ණාව උපදින්නේ නැහැ. එහෙනම් තෘෂ්ණාව තිබුණොත් මොකද වෙන්නේ? මේ චිත්ත පරම්පරාවට අයත් එක් භවයක තිබ්බ අන්තිම සිත. ඒකට කියනවා ත්‍ුතිසිත කියලා. මෙන්න මේ ත්‍ුතිසිත භාවිතා කරලා මොකද වෙන්නේ? තුතිසිතින් මේ භවය අවසන් කරනකොට අතරක් නැතුවම අලුත් භවයක් ඇති කරනවා. පහළ වෙන වේ අලුත් භවයේ පහළ වෙන පළවෙනි සිතට කියනවා ප්‍රතිසන්දි සිත කියලා. එතකොට ඒ තිබ්බ පරණ භවයට අලුත් භවය ගලපමින් මේ දෙක ගලපමින් ඇති වෙන පළවෙනි සිතද කියන ප්‍රතිසන්දි සිත කියලා අන්නේ ප්‍රතිසන්දි සිත සිද්ධ කරන ඒ ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ කරන සිතට කියනවා ප්‍රතිසන්දි කෘත්‍ය කියලා. ඒකට එන්නේ ඒ කෘත්‍යයට කියනවා ප්‍රතිසන්දි කෘත්‍ය කියලා. හරිද? එතකොට අන්න දැන් අපි දන්නවා එහෙනම් මේ භව પરම්පරාවේ දැන් මේ භවයේදී ඇතිවෙච්ච චිත්ත પરම්පරාව එක දිගට එක දිගට එක දිගට චිත්ත પરම්පරාව ඇති වෙලා මෙතනින් මරණය සිද්ධ වෙලා මේ භවයේ අවසාන සිත පහළ වුණාට පස්සේ ඊළඟ භවයේ පළවෙනි සිත පහළ කරන කෘත්‍ය සිද්ධ කරන්නේ මොනවද? ප්‍රතිසන්දි කෘත්‍යක. ඒ කෘත්‍යෙට කියන ප්‍රතිසන්දි කෘත්‍ය කියලා. ඒක සිද්ධ වෙන දෙයක්. ඒක මං කරන දෙයක්ද? නෑ. ඒක වෙන කවුරු කරන දෙයක්ද? අන්න බලන්න ඔන්න අනාත්ම ලක්ෂණය එතකොට අපිට හොඳට තේරෙනවා. මම ඒකයි කියන්නේ අභිධර්මයේ හදාරනකොට ත්‍රිලක්ෂණය මතු කරගෙන යන්න. හරි. ඇත්තටම මේ භවය ඊළඟ භවයත් එක්ක සම්බන්ධ කරන වැඩේ මට කරන්න පුළුවන්ද? වෙන කාට හරි කරන්න පුළුවන්ද? ඒක කරන්නේ කරවන්නේක් ඉන්නවද? නෑ. ඒක ක්‍රියාවක් කෘත්‍යයක් විතරයි. ඒක සිතෙන්ම සිද්ධ කරන කෘත්‍යයක්. හරිද? එතකොට අපිට දැන් ඔන්න බලන්න ප්‍රතිසන්දියක් ඇති කරන සිත් ප්‍රතිසන්දියට හේතු වෙන සිත් මොනවද කියලා දැනගත්තොත් ඒක වටිනවද නැද්ද නේද එතකොට අපි දැනගන්න එතකොට දැන් අපි සිත් 120ක් ගැන කතා කරානේ 121ක් ගැන මේ වයින් නැවත ප්‍රතිසන්දියක් ඇති කරන්න කෘත්‍ය කරන්න පුළුවන් සිත් තියෙන්නේ 19යි ඒකයි මම කිව්වා අභිධර්මයේ තියෙන වටිනාකම බලන්න හරිද අභිධර්මයේ තියෙන වටිනාකම බලන්න නැවත ප්‍රතිසන්දියක් ඇති කරන්න හේතු වෙන ඒ කෘත්‍ය સિદ્ધ කරන්න ඒ වැඩේ කරන්න පුළුවන්. මොකද්ද වැඩේ? මේකෙන් ගැලවෙන කල්වල එහා පැත්තට අරන් යන්න. එහා පැත්තට අරන් යනවා කියන වචනේ කිව්වොත් ආයෙ වැරදි මම වැරද්දක් කරා වෙනවා. එතකොට ආයෙ හිතන්නේ මොකද්ද? අරන් ගියා කියලා. අරන් යෑමක් නෙවෙයි අපිට කියවෙන්නෙත් එහෙමනේ. ඒකනේ වැඩි. එතකොට ඒ සිතුවිල්ල හදන්න පුළුවන්. මෙතන චුත වෙන සිත වෙනුවට ප්‍රතිසන්දි සිත වෙනත් තැනක ඇති කරන කෘත්‍ය සිද්ධ කරන සිත් 121කින් තියෙන 19. අන්නේ 19 මොනවද කියලා බලමු අපි. අපි දන්නවා අකුසල් සිත් ඔක්කොම 12යි. ලෝභ මූල, දේශ මූල, මෝහ මූල කියලා. ලෝභ මූල 8යි, දේශ මූල 2යි, මෝහ මූල 2යි වශයෙන් ඔක්කොම අකුසල් සිත් 12යි කියන්නේ අපි දන්නවා. මේ අකුසල් සිත් අතරින් අපි දන්නවා එක සිතක් තියෙන උද්දච්ච සංප්‍රයුක්ත සිත කියලා. හරිද? උද්දච්ච සංප්‍රයුක්ත සිත කියලා. අන්න ඒ සිත ඇරෙන්න ඇරෙන්න ඉතිරි සිත් 11කින් යම් කර්මපතයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අකුසල් සිත් 12න් උද්දච්ච සංප්‍රයුක්ත සිත හැරෙන්න අනිත් 11න් යම් කර්මපතයක් සිද්ධ වෙලා තියෙනවා නම් එන්න ඒ ප්‍රතිසන්දි විපාක ගෙන දීම වශයෙන් මරණාසන්න චිත්තවිති පහළ වෙනකොට අපි චිත්තවිති ගැන ඉදිරියේදී තාම ප්‍රවේශමෙන් සාකච්ඡා කරමු තේරුම් ගන්න පහසුයි මේ කෘත්‍යයන් ටික තේරුම් ගත්තට පස්සේ චිත්තවිති තේරුම් ගන්න අපහසු වෙන්නේ නැහැ ඒක නිසා කෘත්‍යයන් ටික හොඳට තේරුම් ගන්න ඕන කාලයක් අරගෙන හිමින් දැන් මේ මේ කියන ඒවා තේරෙනවනේ එතකොට දැන් මේ කියද්දි තේරෙනවනේ මොනවද මේ කියන්නේ කියලා ඒකයි මම කියේ මුල හරියට වැඩිය මුලදී අර චිත්තචෛතසික ගැන රසවත් නැහැ. දැන් මේ රසවත් හරිය තමයි එන්නේ දැන්. හරිද? ඇයි රසවත් කියලා කියන්නේ? අපි දැන් අපේ ජීවිතේට හොඳට ජලප ගන්න පුළුවන් මේවා. එතකොට අපිට තේරෙනවා හොඳට අර ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල වලින් අර උද්දච්ච සංපයුක්ත, ඒ කියන්නේ අකුසල් සිත් අතරින් උද්දච්ච සංපයුක්ත සිත ඇරෙන්න අනිත් සිත් 11න් යම් කර්මපතයක් සිද්ධ වෙලා තියෙනවා නම් ප්‍රතිසන්දිපාක දීම ගෙන දෙන්න යනකොට මරණාසන්න චිත්ත වේකෙහි ජවන සිත්වලට මේක අරමුණු වුණා. හරිද? ජවන සිත්වලට මේක අරමුණු වුණොත් යම් හේකින් එහෙම අරමුණු වෙනවා. එන්නේ එතකොට ඒ කරපු අකුසල කර්මයේ විපාකයක් වශයෙන් ඔන්න සතර පාය අතුරෙන් එම කර්මයට අනුරූප වූ යම් කිසි ස්ථානයක ඉපත් දෙන්න හේතුවක් වෙනවා. හරි. අන්න ඒ ඉපදෙන්න හේතුවක් වෙනවා යම් කිසි ස්ථානයක ඉපදෙන්න හේතුවක් වෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? එතකොට දැන් මේ අකුසලයක් නේ මේකට හේතුනේ. එහෙම වුණොත් අහේතුක අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ. එතකොට අහේතුක අකුසල විපාකයක් වන උපේක්ෂා සහගත සම්තිරණ සිත ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ කරමින් එම අලුත් භවයේ සිතක් පහළ කරනවා. එතකොට මේකට දුගති අහේතුක ප්‍රතිසන්දිය කියලාත් කියනවා. හරිද? මොකක්ද වෙන්නේ? මේ සිද්ධ වෙන්නේ අන්න අර අකුසලයේ හේතුවෙන් අර මොකක්ද? ඉතිරි 11. මොනවද 11? ලෝභ මූල 8යි නේද? දේශ මූල 2යි, මොහ මූල 2කින් උද්දච්ච සංප්‍රයුක්ත සිත ඇරෙන්න අනිත් සිත් 11ම මූලික වෙලා යම්කිසි ආකාරයක අකුසලයක් සිද්ධ වුණාද අන්න ඒ අකුසලයේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ අකුසලයේ ප්‍රතිඵලයක් වශයෙන් විපාකයක් වශයෙන් එතකොට අ හේතුක අකුසල විපාක සිතක් තමයි පහර කරන්නේ උපේක්ෂා සහගත සම්තින අ හේතුක අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිතෙන් තමයි මේ ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ කරන්නේ එතකොට ඒක අලුත් ඒ ඒ සිත තමයි පහළ වෙන්නේ අලුත් භවයක පළමු සිත වශයෙන් මේකට කියනවා දුගති අහේතුක ප්‍රතිසන්දිය කියලා කියනවා. එතකොට ඒක එතකොට අපිට ඔන්න හොඳට තේරුම් ගන්න ඕනේ. ඊළඟට ඥානයෙන් තොරව ආනිසංස නොදැන හෝ සිහි නොකර හෝ යම්කිසි දුර්වල කුසල කර්ම පතයක් සිද්ධ කරලා තියෙනවා. ඥාන සංප්‍රයුක්ත නැහැ. හරිද? ඒ කියන්නේ ආනිසංස දන්නේ නැහැ ඥාන සංප්‍රයුක්ත නැහැ කියන්නේ අපි කුසලයක් කළා තියෙනවා ඒක කරන්නේ සමහර ඒවා දානයක් දෙනවා. ඉතින් ඔහේ කරනවා. ඒකේ ආනිසංස දන්නේ නෑ. ඒකේ තියෙන ඒ කවුරු හරි කියන හින්දා කරනවා. ඒ වගේ නොදැනගෙන කරනවා. කරන්නන් වාලේ කරනවා. ආනිසංස දන්නේ නැතුව කරන කුසලයන් තියෙනවා. ඒතකොට ඥානයෙන්තරෝ ආනිසංස නොදැනගෙන හෝ ආනිසංස සිහි කරන්නේ නැතුව සමහර වෙලාවල් තියෙනවා. ඒක අපි සමහර පොඩි පොඩි දේවල් කරනවා. කිසිම ආනිසංසයක් ඒකේ තියෙන ඒ කියන්නේ ඒක ඥානය පිළිබඳ සිහි උපදින්නේ නෑ. ඒ කුසලයේ කරන ඥානය පිළිබඳ සිහි උපදින්නේ නෑ. අන්න එහෙම ඒ එහෙම කරපු සමහර කුසල ධර්ම වලට කියනවා දුර්වල ඒවට කියනවා ඒ කර්මපතේ දුර්වල කුසල කර්මපතයක් කියලා. එතකොට ඒ කියන්නේ දුර්වල වූ කාමාවචර ඥාන විප්‍රයුක්ත කුසල් සිත් අතරින් එකක් පහළ වෙනවා නම් අන්න ඒ කර්මයාගේ ප්‍රතිසන්දි විපාකය ලැබෙන්න අවස්ථාවක් ආවොත් අන්න ඒකට කියනවා එතකොට දැන් ඉස්සෙල්ලා අකුසල විපාක කියලා අපි කිව්වේ මේක එතකොට අහේතුක කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ පටිසන්ධි කෘත්‍ය කියලා. ඒ කියන්නේ ඥාන විප්‍රයුක්තව කරපු දෙයක්. ඒ කියන්නේ අ හේතුක කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ පටිසන්ධි කෘත්‍ය කියලා කියනවා. ඊළඟට ඒ ඒ වගේ දේවල් ඒ වගේ தත්වයක්. ඒ කියන්නේ දැන් දැන් තේරුණාද ඒක? ඒ දැන් මේ ටික හොඳට තේරුම් ගන්න ඕන කාරණා ටිකක්. දැන් අපි දැකලා තියෙනවා ಜಾති අන්ධ නේද? ಜಾති බිහිරි නේද? දුර්වල ආත්ම භාවයන් මේ මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන සමහර අයට. ඒතර අන්න ඒ වගේ දේවල් ලැබෙන්න හේතු වෙන්නේ ඒ කියන්නේ මනුස්ස ජීවිතය ලැබිලා. දැන් බලන්න අඩුපාඩු වෙන හැටි බලන්නකෝ. සමහර සුනකයෝ ඉන්නවා නේද? කියන්නේ තිරිසන් සත්තු ඉන්නවා විශේෂයෙන් බල්ල පූසෝ වගේ කට්ටිය ගත්තහම එයාලට උසස් මනසක් නැහැ. හැබැයි පාරේ ඉපදිලා නැහැ. සමහර අය ඉපදිලා තියෙන කොහෙද? පුදුම සැප සම්පත් සහිතයන් වල. හරිද? සමහර මිනිසුත් කියනවා අපේ අර බල්ලාට තියෙන සැප අපිටවත් නැහැ කියලා. හරිද? එතකොට ඇත්තටම එයාලට ඉපදිච්ච දවස් ඉඳන් මරණ දවස් දක්වාම කිසිම දුකක් නැතුව ජීවිතය ගෙවන්න පුළුවන්. හැබැයි එයාට කිසිම විදියකින් මේ යමක් තේරුම් ගන්න පුළුවන් මනසක් නැහැ. ඒ වගේම උසස් මනසක් තියෙන අය ඉපදිලා ඉන්නවා. සමහර තැන්වල දැකලා ඇති බඩවල් ලොකු වෙලා පුංචි කාලේ නේද කණ්ඩ බොණ්ඩ නැති තැන් පාරේ වැටිලා ඉන්න තැන් සමහර මිනිස්සු ඉන්න දැකලා තියෙනවා තිරිසන්නුන්ට වැඩිය තිරිසන්නු වගේම නේද පාරවල් වල වැටිලා පාරේ බුදියගෙන කිසිම දෙයක් කරගන්න බැලුව ඔළුව විකල් වෙලා ඉන්නවා ඒ මොකද? මනුෂ්‍ය ජීවිතේ ලැබුණා ලැබුණාට එයාට අවශ්‍ය කරන ඒ වගේම වෙන්න හේතුව තමයි අර ඥාන සංප්‍රයුක්ත නොවන විදිහට කුසල කර්මයක් යාර තියෙනවා මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න කුසල කර්මයක් තියෙනවා ආනිසංස දන්නේ නැතුව හෝ ආනිසංස සිහි කරන්නේ නැතුව අර ප්‍රබල වෙන්නේ නැතුව දුර්වල කුසල කර්මයක විපාකයක් විදිහට තමයි අර වගේ හම්බෙන්නේ. එතකොට එතනදී ප්‍රතිසන්දිකුත්‍ය කරලා තියෙන කවුද? අ හේතුක කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිත. ප්‍රතිසන්දිකුත්‍ය සිද්ධ කරමින් මේ මනස ආත්ම භාවයක නම් එහෙම නැත්නම් වෙනත් අ හේතුක සුගතියක උප්පත්තියක් ලබා දෙනවා. මේකට ඉස්සෙල්ලා එකට කිය දුගති අහේතුක ප්‍රසන්දිය කියලා. මේකට කියන්නේ සුගති අහේතුක ප්‍රතිසන්දිය කියලා. එතකොට දැන් අපි කතා කරා තව ඔය එදා හේතු ගැන කතා කරනකොට ඒක හේතු වෙන හැටි, ද්වි හේතු වෙන හැටි, ත්‍රි හේතුක වෙන හැටි එහෙම කතා කරා නේද? ඉතින් අන්න ඒ වගේ ඊළඟ කාරණාව ගත්තාම අපිට තේරෙන්න ඕනේ දුර්වල උනේ නැති හේතුක ඥාන විප්‍රයුක්ත සිතක ඥාන විප්‍රයුක්තයි හැබැයි දුර්වල නැහැ. ඥාන විප්‍රයුක්තයි ඒක දුර්වල නැහැ. දුර්වල නො වූ දි හේතුක ඥාන විප්‍රයුක්ත සිතකින් කරන යම් කුසල කර්මයක් ප්‍රතිසන්දි විපාක වශයෙන් ලැබුණොත් එහෙම ඒක මධ්‍යපමණින් සැප සම්පත් ගෙන දෙන සැප සම්පත් සලසා දෙන සුගති ආත්ම භාවයක් ලැබෙනකොට ඒක ඥාන විප්‍රයුක්ත මහා විපාක සිත් අතරින් එකක් තමයි මේකට හේතු වෙන්නේ ඥාන විප්‍රයුක්ත සිතක්. එතකොට ඒක ඥාන විප්‍රයුක්ත මහා විපක්ෂ ප්‍රතිසන්දි කෘත්‍ය කරමින් පහළ වෙනවා. මේ පුද්ගලයාට තියෙන දේ තමයි තමන්ගේ ප්‍රමාණයෙන් උත්සාහයෙන් තමයි සැප සම්පත් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඇයි ඒක හේතුක හේතුවෙන් ඔයෙකුත් සැප සම්පත් ආදිය ලබා ගන්න පුළුවන් වෙන්නේ උත්සාහයෙන්. හැබැයි ඒ ද්වේතුක උත්පත්තියක් නම් ද්වේතුක ප්‍රතිසන්දියක් නම් සිද්ධ වුණේ ධ්‍යාන මාර්ගඵල ආදී කිසිවක් කෑට ලබා ගන්න පුළුවන්කම නැත්තේ නෑ. ධ්‍යාන මාර්ගඵල ආදී කිසිවක් ලබා ගන්න පුළුවන්කමක් නැත්තේ නෑ. හරි. එතකොට දැන් අපිට එතකොට ඔන්න තේරුම් ගන්න ඕන අපි එදා කතා කරා ධ්‍යේතුක කියන්නේ මොකක්ද කියලා. ඊළඟට දුර්වල ඥානයකින් යුක්ත ඥානය ප්‍රබල නැහැ. දුර්වල ඥානය දුර්වලයි. නමුත් ත්‍රි හේතුක සිතකින් නම් මේ යම්කිසි කර්මයක් කරන ලද්දේ එයාට ද්වි හේතුක ඥාන විප්‍රත විපාක සිතයෙන් ලැබෙන ඒ කියන්නේ මේ ත්‍රි හේතුක කාරණාව දුර්වලයි හැබැයි ත්‍රි හේතුක ප්‍රතිසන්දයක් තමයි සිද්ධ වුනේ ත්‍රි හේතුක සිතක් තමයි හේතු වුනේ ත්‍රි හේතුක සිතක් හේතු වුණාට ඥාණයෙන් දුර්වල ඥානයක් දුර්වලයි මේ ත්‍රි හේත් ඒකන දුර්වල ත්‍රි හේතුක සිතක් අන්න ඒ අයට ඒ අයට ලැබෙන්නේ ප්‍රතිසන්දි විපාක වශයෙන් දි හේතුක ඥාන විප්‍රයුක්ත විපාක සිතකින්මයි දි හේතුක ඥාන විප්‍රයුක්ත විපාක සිතෙන් ඇතිවෙන ඇති වෙන ලැබෙන ඒකට ඒකටත් කියනවා එතකොට දි හේතුක ඥාන විප්‍රයුක්ත සිත් හතරක් තියෙනවා කියලා අපි සාකච්ඡා කරා එදා අන්න ඒ හතරෙන් තමයි මේක ලැබෙන්නේ ඒකට කියනවා දි හේතුක ඒත් ලැබෙන දි හේතුක ප්‍රතිසන්දියක්. කියන්නේ දුර්වල වූ ඥානයකින් යුක්තවයි මේ මේක සිද්ධ වෙන්නේ ඊළඟට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයාගෙන් ඒ කියන්නේ බලවත් වූ ඥාන සංප්‍රයුක්ත කුසල් සිතකින් ඥාන සංප්‍රයුක්ත කුසලයේ බලවත් වෙනවා නම් අන්න ඒ බලවත් වූ ඥාන සංප්‍රයුක්ත කුසල් සිතකින් යම් කුසල කර්මයක් සිද්ධ වෙනවා නම් ඒ කුසල කර්මයක් සිද්ධ වෙලා ඒ ඒ ඥාන සංප්‍රයුක්තව ත්‍රි හේතුක විපාක සිත් ඥාන සංපයුක්ත හේතුක විපාක සිත් හතරක් තියෙනවා. ඒ සතරින් එකක් ප්‍රතිසන්දි කෘත්‍ය સિદ્ધ කරොත් දිව්‍ය මනුස්ස ආදී සුගතියෙහි ඒ ඒ ඒ ගති දෙකෙහි බොහෝ සැප සම්පත් දෙන ආත්ම භාවයක් ඇති කර දෙන ප්‍රතිසන්දියක් සිද්ධ කරනවා. ඒක ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක් හේවත් එහෙම නැත්නම් බලවත් වූ ඥාන සංප්‍රයුක්ත කුසලයකින් යම් කුසල කර්මයක් සිද්ධ වෙලා නම් අන්න ඒක ඥාන සංප්‍රයුක්ත හේතුක විපාක සිත් හතරෙන් එකක් අරගෙන දෙනවා. ඒ වගේම තමයි අපි තව දන්නවා ධ්‍යාන සිත් ගැන රූපාරූප ධ්‍යාන කුසල් සිත් 9ක් තියෙනවා. රූපාරූප ධ්‍යාන රූපාරූප ධ්‍යාන කුසල් සිත් 9න් යම් බලවත් සමාධියකින් යුක්ත වූ කුසලයක් සිද්ධ වෙලා ඒක එහෙම වුණොත් එහෙම ඒ ධානයට සුදුසු රූපාරූප භූමියක නැත්නම් රූපාරූප බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දිස් කෘත්‍ය සිද්ධ කරමින් මහග්ගත විපාකසිත 9න් එකක් පහළ වෙනවා. මහග්ගත විපාකසිත 9න් එකක් පහළ වෙනවා. පහළ ඒ ඒ ප්‍රතිසන්දිසිත වශයෙන් ප්‍රතිසන්දිසිත කෘත්‍යසිත කරමින් බ්‍රහ්ම ලෝකේ උත්පත්ති ලැබෙනවා. එතකොට මේ වගේ මේ ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ කරන 19 අහේතු ඒ 19 තමයි එතකොට අහේතුක ප්‍රතිසන්දි යුගලය තියෙනවා. මහා විපාක 8 සහ මහග්ගත විපාක 9. අපි ඒ සාකච්ඡා කරේ මහග්ගත විපාක 9යි ඊළඟට මහා විපාක 8 සහ අහේතුක ප්‍රතිසන්දි යුගලය කියන. ඉතින් මේ 19න් තමයි ප්‍රතිසන්දි කෘත්‍ය સિદ્ધ කරන්නේ සිත. ඒක තවදුරටත් අපි පොත්පත් පරිශීලනය කරමින් තව ගවේෂණය කරන්න මට මෙතන දියුණු කරවුවේ මෙතන 19ක් තියෙනවා මේ 19 ගැන අධ්‍යයනයක් කරන්න. අපි පසුව ඒක නැවත සාකච්ඡාවකට ගමු අවශ්‍ය වෙලාවක ප්‍රතිසන්දිය ගැන එතකොට ඒක වෙනමම සාකච්ඡා කරපුවම ප්‍රතිසන්දි කෘත්‍ය ගැන වෙනම අපි සාකච්ඡා කරපුවම අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි අපිට ප්‍රතිසන්දියක් සිද්ධ වෙන්නේ කොයි ආකාරයකද කියලා. ඉතින් ප්‍රතිසන්දි සිතේ යම් කිසි ආකාරයක අරමුණක් ඒකට ඒකට පෙර ගන්න අපි අපි අහලා තියෙනවා නේද කර්ම නිමිති, ගති නිමිති කියන එහෙම අරමුණු වලින් ගන්නේ සෑම සත්වයකගේම වර්ණාසන්නයේදී මතු භවයක් මතු භවයක් නැවත නැවත නැවත නැවත ඇතිකරනද එයාගේ මරණාසන්නයේදී මොකක් හරි ಉಪකාරී වෙන කර්මයක් ඉදිරිපත් වෙනවා. එතකොට එක් භව ඒ කියන්නේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි සංස්කාර කියලා කියන කර්මයක් ඉදිරිපත් වෙනවා. එතකොට අවසානම ඒ ඒ මරණාසන්නයේදී උපකා ඒ මතු භවය ගෙනත් දෙන්න උපකාරී වෙන කර්මය එක් භවයක අවසාන චිත්ත විතියට මරණ ඒ ඉදිරිපත් වෙනකොට ඒ භවයේදී ඇතිවන අවසාන චිත්ත විතියට කියනවා මරණාසන්න චිත්ත විතියක් කියලා. එතකොට එම ඒ චිත්ත විතියේ තියෙන ජවන් චිත් වලට අරමුණු වෙන ඒ චිත්ත විතියේ තියෙන ජවන් චිත් වලට අරමුණු වෙන කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන අරමුණු වලින් එකක් අවසාන සිතේ නැත්තම් ඒකට කියනවා අපි චුතිසිත කියලා. ඒකට අරමුණු වුණාට පස්සේ අවසානයේ පහළ වෙන චුතිසිතට ඉවර වෙනකොටම චුතිසිතට අනතුරුව චුතිසිත ඉවර වෙනකොටම දෙවැනි භවයේ නැත්නම් ඊළඟට ආසන්න භවයේ ප්‍රතිසන්දිසිත ප්‍රතිසන්දිසිත විපාකසිතක් විදිහට හට ගන්නවා. චුතිසිත ඉවර වෙනකොටම ප්‍රතිසන්දිසිත විපාක සිතක් විදිහට හට ගන්නවා. එතකොට දැන් ඔන්න බලන්න දැන් මොකද උනේ? අපි දැන් කතා කරපු විදිහට ඔය සිද්ධානමේ හේතු වෙලා ඒක මරණාසන්න චිත්ත වේතිවල ජවනයන්ට අරමුණු වෙලා කර්මයක් විදිහට අර කිව්ව සිද්ධානමය ප්‍රතිසන්දි කෘත්‍ය સિદ્ધ කරමින් අවසාන චුතිසිත වෙනුවට ප්‍රතිසන්දිය පහළ වෙනවා. හරි. දැන් ඒ කියන්නේ කොහේ හරි කලලයක මොකද වෙන්නේ? කොහේ හරි තැනක මේක වෙනුවට අර කෘත්‍ය සිද්ධ කරන හින්දා මේක මෙතනින් චුතිය සිද්ධ වෙනකොටම ඒ දෙක අතර කිසිම හිස්තන පරතරයක් මොකක්වත් නැතුව මොකද වෙන්නේ ප්‍රතිසන්දිසිත පහළ වෙනවා මෙන්න මේ පහළවන්නා වූ ප්‍රතිසන්දිසිතක් තියෙනවා මේ ඇති වෙන ප්‍රතිසන්දිසිත පහළ වුණාට පස්සේ දැන් බලන්න ඒ ප්‍රතිසන්දිසිත පහළ වුණාට පස්සේ ඒක ආය ආය ආය ආය පහල කරවන්න ඕනේ ආය ආය පහල වෙන්න ඕනේ නේද හැබැයි ඇහක් නැහැ කනක් නැහැ නාසයක් නැහැ දිවක් නැහැ මේ මව් ගර්භයක මව් ගර්භයක පහළ වුණාක් කියන ඕපපාතික පහළ වීමක් නෙවෙයි මව් ගර්භය පහළ වුණා නම් ආයතන තියනවද ආයතන නැහැ නේද එතකොට ආයතන නැත්තම් මේ දැන් අපි දැන් දැනට දන්නවා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා තමයි අපේ සිත් පහළ වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ එකක්වත් නැහැ. එකක්වත් නැත්තම් මේ සිත නොසිඳ පැවැත්ම පිණිස මොකද කරන්නේ? මේ සිත මේ ඇතිවෙච්ච ප්‍රතිසන්දිසිත නැවත නැවත නැවත නැවත නොසිදී නොසිදී පවතිනවා මේ ප්‍රතිසන්දි සිතට ඇතිවෙන අරමුණ මොනවද ඒ ඒ නොසිදී පවතින සිත් පරම්පරාවට කියනවා භවාංග සිත් පරම්පරාව කියලා. ඒ භවාංග සිත් පරම්පරාවත් හැබැයි ගන්නේ අර ප්‍රතිසන්දි සිතේ අරමුණමයි. හරිද? එහෙනම් ඔන්න ප්‍රතිසන්දි සිත ඇති වුණා. ඊට පස්සේ ඒහා සමානවම සිත්තේ වියක් හට ගන්නවා. කවද වෙනකන්ද? ආයතනයන්ගේ පහළ වීම සිද්ධ වෙලා භවාංග චලනයක් සිද්ධ වෙනකම්ම. හරිද? වෙන්නේ අර ප්‍රතිසන්දිසිතම නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත හට ගන්නවා. අන්න ඒ හට ගන්න ප්‍රතිසන්දිසිත සිත ගන්න අරමුණම ගත සිත් පිළියෙට කියනවා භවාංග සිත් පරම්පරාව කියලා. හරිද? ඒ අරමුණෙන්ම ඒහා සමානවම සිත් පේලියක් අපේ ආයතන සකස් වෙනකම් සකස් වෙනවා. එතකොට ওই ටික තමයි භවාංග එය දක්වා ප්‍රතිසන්දිගත අරමුණම ගන්න අර ප්‍රතිසන්දිය සිද්ධ කරන කෘත්‍ය සිද්ධ කරන්නේ අර කිව්ව සිද්ධා නවය හරිද මොනවද ඒ සිද්ධා මේ අහේතුක ප්‍රතිසන්දි අහේතුක කියලා ප්‍රතිසන්දි දෙකක් තියෙනවා අහේතුක දෙකයි ඊළඟට මහ විපාක 8යි මහග්ගත සිත් 9යි අහේතුක දෙකයි එතකොට අතරින් 8යි මහ විපාක සිත් 8යි මහග්ගත 9යි මේ 19 තමයි ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ කරන්නේ. එතකොට මේ ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ කරපුවාම මොකද වෙන්නේ? ඊළඟ භවයේ හට ගැනීම වෙනවා පළවෙනි සිතෙන්. ඒ හටගත්තට පස්සේ ඒ ප්‍රතිසන්දියෙන් පස්සේ පහළ වෙන්නේ ඒ ප්‍රතිසන්දිය ගන්න අරමුණම ගත්ත ඒ ඒ සිතගත් අරමුණම ගත්ත සිත් වේලියක් පහළ වෙනවා. ඒකට කියනවා භවාංග සිත් කියලා. දැන් අපි භවාංග කෘත්‍ය සිද්ධ කරන්නේ භවාංග කෘත්‍ය කියන්නේ මොකද්ද කියලා බලමු. දෙවෙනි කෘත්‍ය විදිහට පළවෙනි කෘත්‍ය මොකක්ද එහෙනම් අපි දැනගත්තේ ප්‍රතිසන්දි කෘත්‍ය කියන එක මේක පිළිබඳව අපි තවත් සාකච්ඡා කරමු පසුව. දැනට කෙටියෙන් මේ ටික සාකච්ඡා කරගෙන යන්න ඕන. මොකද කෘත්‍ය 14 කතා කරන්න ඕනේ හින්දා. පස්සේ ඒවා වෙනම අරගෙන අවශ්‍ය වුණොත් සාකච්ඡා කරන්න පුළුවන් අවශ්‍යතාවයන් අනුව. භවාංගය කියලා කියන්නේ භවාංග කියන්නේ මේ භවාංග සිතේ නොසිවි පැවැත්මට උපකාර කරන කෘත්‍යයක්. තියෙන්න ඕනේ නේද? දැන් මොන ප්‍රතිසන්දසිත ඇති වුණා ඊළඟ එක භවංග සිතක් ඇති වුණා භවංග සිතක් ඇති වුණා භවංග සිත. ඒතකොට මේක කැඩෙන්නේ නැතුව ඉදිරියට යන්න යම්කිසි කෘත්‍යයක් සිදු කරන්න ඕනේ. අන්නේ කෘත්‍යයට කියනවා ඒ කෘත්‍ය සිද්ධ කරන යම්කිසි සිතකිනුයි ඒ කෘත්‍ය සිද්ධ කරන්නේ. අන්නේ කෘත්‍යයට කියනවා භවාංග කෘත්‍ය කියලා. ඒකට භවාංගය කියන එක ඉතා ගැඹුරු නින්දේදී ඇති වෙන්න පුළුවන් මිනිස්සෙකුට ඒ ඉපදිච්ච අවස්ථාවෙම එක දිගට ඉන්ද්‍රියන් පහළ වෙන තුරු තියෙන මේ භවාංග චිත්තයම නැවත නැවත ඇති වෙන්න පුළුවන් සමහරට ගැඹුරු නින්දට විතරක් නෙවෙයි භාවනාව කරි තමන්ගේ කාය සංකාර සංසිඳමින් ඇහැ කරනාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පහෙන් මුකුත් අරමුණක් ගන්න නැතුව මනෝ අරමුණේ විතරක් රැඳිලා ඉන්න වෙලාවක මනෝ අරමුණොත් ගිලිහුණොත් සමහර එහෙම අවස්ථා තියෙනවා මනෝ අරමුණත් ගිලිහෙනවා. එතකොට කායෙන් කිසි අරමුණක් ගන්නෙ නැහැ. මනසින් අරමුණ ගන්නෙත් නැහැ. එතකොට ආයෙ හිත වැටෙන කොහෙටද? භවාංග තත්ත්වයට වැටෙනවා. භාවනාවකදී ඒක අපිට ගොඩාක් වැදගත් වෙනවා. භවාංග තත්ත්වයට වැටෙනවා කියන්නේ ඇයි? කිසිම අරමුණක් ගන්න නැහැ. හරියට අර ප්‍රතිසන්දියෙන් පස්සේ කිසිම ඉන්ද්‍රියන් වලින් අරමුණක් ගන්න නැහැනේ. අන්න ඒ වගේම තත්ත්වයක් තමයි භාවනාව අපිට උත්පාදනය වෙන්න පුළුවන්. එහෙම තත්ත්වයක් භාවනාවේ උත්පාදනය වුණොත් එයා දන්නේ නැහැ. එයා ඉන්නව ගොඩ වෙලා. ගිය වෙලාව දන්නෙත් නැහැ. සැපේකුත් නැහැ. ප්‍රීතියකුත් නැහැ. හැබැයි ආ ගොඩ වෙලා ඉඳලා. අන්තිමට භාවනා කරලා බලන මම නිදියලා නැහැ. හොඳටම දන්නවා. හැබැයි භාවනා කරලා නැහැ. ප්‍රීතියකුත් නැහැ සැපයකුත් නැහැ මේ වෙලාව නම් ගිහිල්ලා නිදිලා නැහැ කියලා හොඳටම දන්නවා. අන්න ඒ වගේ තත්ත්වයට කියනවා භවාංග ගත වීමක් කියලා. එතකොට මේ ඒ චිත්ත පරම්පරාව නොසිදී තියාගන්න භවයේ නොසිදීමට උපකාර කරන කෘත්‍ය භවාංග කෘත්‍ය කියලා කියන්නේ. ඉතින් ප්‍රතිසන්දිසිත ඇති වෙලා නැති වුණාට පස්සේ එම විපාකසිත එම අරමුණමගෙන භවයාගේ අවසානය දක්වාම. ඒ කියන්නේ මේ භවයේ අවසානය දක්වාම චිත්තසංතතිය පවත්වා ගැනීමේ අංගයක් වශයෙන් මේ භවාංග චිත්තයන් නමින් පහළ කර භවාංග කියලා කියන්නේ මොකක්ද භවයේ අවසානය දක්වාම මේ චිත්ත පරම්පරාව පවත්වාගෙන යන අංගයක් නිසාවෙන් ඒකට කියනවා භවාංග කියලා. එතකොට වර්තමාන භවයෙන් අරමුණුගෙන සිත් නූපදනා අන්න වර්තමාන භවයෙන් අරමුණක්ගෙන හිතක් උපදින්නේ නැති හැම වෙලාවෙම හිත වැටෙන කොටද? ඒකයි කිව්වේ ගැඹුරු නින්දේදී සහ භාවනාවකදී කියලා. හරිද? එතකොට ප්‍රතිසන්දි වුණාට පස්සෙත් වර්තමාන භවයෙන් අරමුණු ගන්නවද? නැහැ. එතකොට ඒ වගේම ගැඹුරු නින්දකදීත් එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඊළඟට භාවනාවකදීත් එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ මේ භවාංගය පිළිබඳව ওই වගේ අදහසක් අපි දැනට තියාගමු. අපි මේ පිළිබඳව තවදුරටත් භවාංගය පිළිබඳව සාකච්ඡා කරනවා. මම හිතන්නේ මේක මේ කෘත්‍යයන් ටික අමාරුවෙන් හරි අපි දැනගන්න ඕනේ. කෘත්‍යයන් ටික මම තව පැහැදිලි කරන්නම්. මේ කෘත්‍යයන් ටික හොඳට දැනගත්ත දැනගන්න ගමන් අර චිත්තචෛතසික ගැන ඇති කරගත්ත සටහනත් නැවත නැවත පරිශීලනය කරන්න මේ ටික කොහොම හරි පටල පටල හරි කොහොම හරි අපි දැනගත්තොත් අන්න චිත්ත විතිවලදී අපිට බොහෝම පහසු වෙනවා. දැන් මෙතනදී කියන මරණාසන්න චිත්තවිති කියලා කියුණා, ජවන් චිත් කියලා කියුණා නේද? ඒ වාගේ කෘත්‍යයන් මොනවද කියලා අපි හොඳට දැනගන්නකොට අපිට පුළුවන් වෙනවා චිත්ත විතියක් කියන්නේ මොකද්ද කියලා හරියට දැනගන්න. එතකොට අපිට පුළුවන් වෙනවා අපේ සිතම අපිටම සකස් කරගන්න වැඩපිළිවෙලා ආරම්භ කරන්න උනත් පුළුවන්. අපි දන්නවා හොඳට දැන් මේ ටික ඔය අර 119 ගැන හොඳට තේරුම් ගත්තාම අපිට තේරෙන්න ඕනේ අපිට කොහොමද විපාකයක් ප්‍රතිසන්දියකට හේතු වෙන හැටි. දැන් දැනගත්තාම අර දි හේතුක ත්‍රි හේතුක අපි ඒවා කතා කරා. මං ආය ආය පස්සේ මතක් කරනනම් ඒවා මොනවද කියලා. එතකොට ඒවා දැනගත්තාම දන්නවා මේ එක ජීවිතයක ਬਾගෙට සැප හම්බෙලා තියෙන්නේ මොකද? නේද? උපරිම සැප සම්පත් ලැබෙන්නේ මොකද? ඉතින් අපි හොඳටම දන්නවා නේද සමහර අය ඉන්නවා මොන જાති කරලවත් සැපේට ඇදලා දාන්න බෑ. මොන જાති කරලවත් නුවණට ඇදලා දාන්න බෑ. අවබෝධයට ඇදලා හොඳටම අපි තේරෙනවා මෙයා මොනවා කරත් අපි මෙයාට මෙතෙන්ට ගන්න බැරි බව හොඳට තේරෙනවා. ඉතින් ඒ ඒ වැහිලා වගේ සමහර දේවල් සමහර අයට වැහිලා වගේ තියෙන්නේ. ඒ තමයි මේ හිතවල තියෙන වර්ධනය නොකරගත්ත හේතු. ඉතින් මෙවැනි බොහෝ දේවල් අපිට බොහොම ආසහිතන දේවල් තමයි ධර්මය හදාරනකොට තියෙන්නේ. අපේ රහස් ටිකයි මේ කතා කරන්නේ ටිකක් අමාරුයි තමයි සංකීර්ණයි තමයි. නමුත් මේ සිත් පිළිබඳව තියෙන ඒ මොනවද ඒ සිත් මොනවද චෛතසික කියලා ඒ ටික ගැන නම් වශයෙන් චුට්ටක් දැනගන්න පුළුවන් නම් මහන්සි වෙලා සිත් 121යි ඉතින් 121ක් පාඩම් කරන්න නැහැ ඒවා බෙදලානේ තියෙන්නේ නේද ඊළඟට චෛතසික 52යි ඒ 52 ගැන යම් අවබෝධයක් මේවා මෙහෙමයි මේවා මෙහෙමයි කියලා දැනගත්තොත් මේ කතා කරන ඔක්කොම හොඳට තේරෙන්න පටන් ගන්නවා ඉතින් ඒකින්ද මම හිතනවා බොහෝ දෙනෙකුට මේ වෙනකොට අභිධර්මයේ පිළිබඳව යම් කිසි ආකාරයක අවබෝධයක් මාත්‍රිය වශයෙන් හෝ දැනගැති කියලා ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරන හැම කෙනෙක් වෙනුවෙන්ම හැම කෙනෙකුටම උතුම් ධර්ම අවබෝධය සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. විශේෂයෙන්ම අද දවසේ නිවසේ ඉඳලා මේ ධර්මය ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ පින්වත් මේ මැදිරියට ඇවිල්ලා මාත් සමග එකතු වෙලා මේ කටයුතු කරන මේ පින්වන්ත පිරිස. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරපු ඒ පින්වන්ත පිරිසට අපි ප්‍රාර්ථනා කරමු දැනතුනාව සියලුම පුණ්‍ය ශක්තිය මේ හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති